නමස්කාරය ගෞරවනීය ස්වාමීන් වහන්සේ සදා බුද්ධ සම්පන්න අපි අද කාලතරණ සකස් කරගත්තා මේ අපේ ඉඳලා පටන් ගන්න බය ධර්ම සාකච්ඡාවක් සඳහා ආයතන මේක කාටද සාකච්ඡාව නුර ධර්ම සාකච්ඡාවේ ස්වභාවය කවුරුත් දන්නවා අපි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ඒ අතර වාරේ කාටරි ප්‍රශ්න ප්‍රකාශන මාතෘකා තියෙනවා භාගයටපත් කරන්න කියන කාරණික අවධානය අපි මල්ලිකට ආරාධනා කරන මූලික ප්‍රශ්න සභාවට කරන විදිහට එකක් පස්සේ කරමු. ගෞරව ගෞරවනීය ස්වාමින් වහන්සේයන් පුද්ගලයෙකු බොහෝ දන් දුන්නද මහත්සේ ගුණවත් වූද එම පුද්ගලයා භාවනාවේදී පාරමී දම් පුරා නොමැති නම් මරණින් පසු සතර අපාගත වේද. ඔබ වහන්සේට නිරෝගී සම්පත් දීර්ඝාෂය පතමි. මම ආසයි දැනගන්න දානයක් දෙන්න පුළුවන් කියලා භාවනාවෙන් තොරව. මොනම දානයක් නැහැ. සීල කියලා දෙන්න මට පුළුවන් නම් භාවනාවෙන් තොරව දානයක් දෙන්න ඇති. භාවනාවෙන් තොරව ගුණෝතික වෙන්න ඇති. එනිසා ඔය අපි හිතන විදිහට ඔබ මේ කෙලෙලි පොතුවන්න වගේ මුතුවලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දානයටයි නිවනටයි උදාහරණ එකම නම පාවිච්චි කරන්නේ. එකම වචනේ චාරක පටිනිසක මුත්‍යනාලේ විපස්සනා භාවනාවට කියන්නේ චාර පණේශක බුද්ධියනවා. ඒක උක මේ එක එක පැති වල ඉඳලා කල්පනා කරාට මේ ඔක්කොම එකිනෙකට ඉන්ටිග්‍රේට් වෙලා තියෙන ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ. අපි මේ මනසින් තමයි මේක දාන්නේ. ඒක දීලත් එක භාවනාත් එක කීම සම්බන්ධයක් නැහැ කියලා කියන්නේ. ඒක දානයක් දෙනකොට හොඳටම භාවනා කරපෙක් කරනවා. අපි කිව්වොත් බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට යමක් දෙනකොට දානෙන් තමයි නමුත් ඒක උපදේශ භාවනාවක් පෙරලතියි. සාරිපුත්‍ර සාන්ත බුදුදෙනාට දෙනකොට එච්චර තින් සිද්ධ වෙන්නේ දාහනේ මොකද හේතුව බුදුජානනාසේ කරන් ධර්ම දන්නේ නැති නිසා. ඒ සදාහනයක් දෙන්න සීයේ. එන්නත් ගුණවත් වෙන්න සීයේ. එන්නත් මම දානයක් දෙන බව දැනගෙන සීයේන්නේ. කවට හරි පුළුවන් දානයක් දෙන්න අසීයේ. ඒක දාන කියලා කියනවද? කියන්නේ නැහැ. ඒ නිසා ওই විදිහටම පුතු ගන්න යන්න එපා. ඒ හැම එකක්ම එකිනෙක අතර සම්බන්ධය සිදුවනවා පටිච්ච සමුප්පාදය කියන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියන්නේ සාපේක්ෂතාවය කියන්නේ අපි මේ උගන්වන තියෙන ක්‍රමයට අපි හිතනවා මේ සුපර් මාකට් එකේ ගියාම එක එක බඩ වෙනම ස්ටැක් කරලා තියෙනවා. ඒ වගේ මේ දාන වෙනම පැකට් කරලා පොලිතින් කියලා ලේබල් කරලා වෙනම තියෙනවා. සීලේ තව තැනක තියෙනවා. සමාධියේ තව තැනක තියෙනවා. විපස්සනා. ඉතින් අපි තාම දාන කපටේ විතරයි ඒක තියෙන්නේ. ඊගා කපටවල ඊගා දොරේ කතාව. ඒක නෙවෙයි පොඩ්ඩක් සීකුද්දීන් මේ අතර තියෙන අන්තර් සම්බන්ධතාවට ටිකක් ඉඳ තියෙන කටයුතු කරන්න. එතකොට ඕනම දෙයකින් ඕනම දෙයක් කරගන්න පුළුවන්. තිරුවන් සරණයි ගරු ස්වාමී වහන්සේ ඔබ වහන්සේ ඊයේ පැවැත්වූ දේශනාවට අදාළව මේ පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙන්නේ. අරූප ධානය තත්වයක් වූ ආකින්චා යතනේක ආකින්චා ආකින්චා ආකින්චාඤ්ඤ ආයතන ආකින්චාඤ්ඤ ආයතනයේක ළඟාවීමට පසු නිවන දෙසටම තල්ලු කර ගැනීමට කලින්තු ප්‍රතිපදාව කුමක්ද? භාවනාවෙන්ම ළඟාවිය යුතු මෙවැනි සියුම් තත්ත්වයක් එදින්දා ජීවිතයේදී ලබා ගන්න හැකිද? එමෙන්ම භාවනාවෙන්ම අත්පත් කරගත් මෙවැනි ඥානයක් එදින්දා ජීවිතයේ පවත්වාගෙන වැඩි දියුණු කරගන්නේ කෙසේද යනුවෙන් තව දුරටත් ප්‍රායෝගික පැත්තද විස්තර වුණොත් අපට උදව්වක් වේ යයි සිතේ. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භවද දීර්ඝායුෂද පතමි. මේ ධර්ම දේශනා ක්‍රිකට් කියලා. ධර්ම මෙලෙසී ඉස්සරහට ගෙන ධර්ම දේශනා අපි ඒක තමයි සාකච්ඡා කරන්න ගරු ස්වාමීන් වහන්සේ ධර්මයේ ගැන වැඩි දැනුමක් නැති තරුණ ළමයින්ට හෝ භාවනා කරන්න කැමති ඕනෑම අයෙකුට භාවනාව පිවිසීමට ගත යුතු මූලික පියවර කවරෙක්දයි කාරුණිකව පහදා දුන්නොත් විශාල සංඛ්‍යාවකට මෙය මහත් ප්‍රයෝජනයක් වේයයි සිතමි. වහන්සේට දේරුවන් සරණයි. ඇත්තට මේක මූලික උපදේශ පන්තියේ තියෙනවානේ. අනිසෙක මම කොහොමඩක්වත් විශාල කට්ටියට උගන්වන්න ඕන ගමන් නැහැ. ඒක කරන්න බෑ. ඔයගොල්ලෝ දීතුවල මේක පොඩි දෙයක් නෙමෙයි. ඒ නිසා දැන් ඔය ධර්මයේ ධර්මයේ දන්න ලොක්කයි කියලා හිතන එක කරන්න. අනිත් කට්ටියට යනවා පස්සේ. අපි හිතනවා මේ ඔක්කොටම මම මගේ මට්ටමේ මම මනින්න හදන ඒක කරන්න බෑ මේ මේ තරම්වත් පිළිසක් මෙතෙන්ට එන්න මේ කටයුතු කරන්න සංවිධානය කොච්චරක් තියෙනවා ඉතින් අපි හිතනවා ඒකට මේක දෙකෙන් වැඩි කරලා බැලේ කරා තුලින් වැඩි කරලා කරනවා ඉතින් වෙන්නේ කරදර තමයි වැඩි වෙන්නේ ඒ කියන්නේ හදාගත්ත දෙක කරගෙන කරගෙන යන්න මම කියන්නේ මේ යෝජනා මේ අසම්පූර්ණ යෝජනාවක් අසද්දක යෝජනාවක් කියලා මේ මේ මේක ගමේ පොලේ විකුණන්න පුළුවන් දේවල් නෙවෙයි. අන්න බැලුවා. ඒ නිසා ඔය එන්න කෙනෙක් එන්නයි. ඔය කවුරු හරි හිතනවා තව කඩේ බානවා නඳු මාර පාක්ෂිකයි. ඕනේ නෑ අම්දානකට දෙන්නේ නෑ. දැන් මෙතන අපි ආව දැන් මම එනකොට මම ඔය හදා ගන්න ගාලේ වල මොනම භාවනා කරලා තිබුණේ නෑ. මොනම බුද්ධ ආවදෙන්නේ නෑ. මට තිබුණේ නිකන් දුකාසාරේ විතරයි. ඒ කියන්නේ angry young man. ඒක ප්‍රින්සිපල්. ඒකේ නිමාත්මයයි තේරෙන ගමන් පුළුවන් තරම් පිටු කියලා බලන කිසිම බලන්න. ඔය කවුරක්වත් උගන්නන්න යන්න එපා. උගන්නනොත් උගන්නන්න පචය. භාවනා කරන කවදාවත් ඇඩ්වර්ටයිස් කරන්නේ නැහැ. ආගමේ කියන ඇඩ්වර්ටයිස්මන්ට් ධර්මේ නැහැ. ඒ නිසා ඉතින් ජීකම සංවිධානයේ මාර්ගාක්ෂිකයි පොලිටිකල් එජෙන්ඩා එකක් පිටිපස්සේ හොඳට පරිස්සම් වෙන්න බෞද්ධ මතයට ගියා නම් විනාශයි. එදා පුළුවන් තරම් මේ එන ඉන්න ටිකත් එක කරගෙන යන්න. ඒකදී හොඳම ටික නම් තරුණ පිළිත් ටික තමයි. මේ නාකි නෙවෙයි. ඒ වුණාට ඉතින් වෙන ගාන දැනන්නේ. එන්න නාකියවලට නාපි දිහි තරුණ යාගඩිය කියලා යනවා. අපෝ මේ නාකිය විතර ගිහලා නිකන් ඉන්නේ නැහැ නේ. පොඩි කොට දෙනවා ඉන්ජෙක්ෂන් එක. මයිකල් සැප්පි කරනවානේදී ඒ හදියට ඉන්නේ නාකිනේ. බැලබැල හිටියා. මනමෙන් ඉන්නකොට වඩා දක්වන පොඩි හමුගේ කියනකොට ඒ පොඩි හමුගේ අත්තම්ම ආවේ භාවනා කරා. ඇවිල්ලා ඊළ ගෙලින් දුවට ගෙලේ නෑ මෝට කිව්වා. කිටිවලේ භාවනා කරා. පස්සේ දැසේ අත්තම්ම එක්ක ආවා. ආපගම් මෙලා මේක මහාන වෙන්න ඕන කියලා අම්මගව ගෙලින්ම බෑ කියලා. අම්මා ගිහලා දුවට ගිහ කතා කරන්න එපා. මේ දරුවා වුණාට මෝ මප්පු ජීවන සාසනේ. අම්මා නෝයා කොල්ල බෙල්දි රයිනවා කියලා අත්තමට බණින්න හොඳ නෑ කියලා කොල්ලන් මෙතනින් ඒක සම්කලමාවෙන් අත්තමල මෙහෙම වැඩක් කරනවා ඉතින් සමහර අත්තමල හොඳයි මුගදෙනෙක් නම් ඔය විතර පහල දෙනවා ටයිල් එකක ඉන්න කට්ටිය ඒ කට්ටිය ඉන්නේ කරන්නේ නම සමහර කට්ටිය මෙසේජ් එක යනවා ඒක නිසා ඔය ගොඩක් අල්ලන්න යනවා විශාල වශයෙන් යන්න ගියොත් ඔතන පිටිපස්සේ තියෙන දේශපාලන න්‍යාය පත්‍රයක් එක්කෙනෙක් දන්නේ කියන්නේ. තමන් දන්නේ කියන්නේ. ඒ නිසා ඒක වැඩ කරනවා. මම මේ කියන කපි වැඩ කරනවා. ඒක නේද මේ තෝක වාදයෙන් පිළිගන්න කරන බලන්න පස්සේ හෝටල් බිස්නස් ඉවරයි. මම දකින්නේ මේ අවුරුදු 40 මේ ආගමකට බහලා නාස්තිච්ච පිළිසෙ හැටි. ස්විච්චර දුර වගේ අනුගේ වැඩවල සංවිධානය කරන්න ගිහිල්ලා තමන් වේලිකත් නැති කරගන්නවා, සුන්දර බවක් නැති කරගන්නවා, සරල බවක් නැති කරගන්නවා, කායික බවක් නැති කරගන්නවා. විශාල සංවිධානයක් දෙවිලා බහුල බහුල සමාරම්භ මහා සමාරම්භ අත්‍යකිච්ච මහා ආයෝට පටන් ගන්න කොහෙදී වෙලා යනවද වඩ බුදුසසුනාන්දගේ මේ අප සමාරම්භ මහා කිච්ච සුළුවට පටන් ගන්න මහා ලොකු කෘත්‍යයක් කරේ මේ විපස්සනා රූපේ ඒක නිසා යෝජනාව ගන්න බෑ නම මේ මේ අනුක්‍රමයෙන් එක වෙන්නේ නැත්තම් වෙන ක්‍රමයක් නැහැ ඒ නිසා තව තවත් මතක තියාගන්න තව දාන්න ක්‍රමයක තමයි හොඳයි කියලා හිතන කෙනෙකුට විශ්වචනීය දාගෙන ඉන්නේ කියලා තමයි නක පාක්ෂික පවත්ලා රේඩියෝ එකේ ටෙලිවිෂන් එකේ කරනවා නෙමෙයි. ගරු ස්වාමීන් වහන්සේ කාර්ය බහුල ජීවිතයක් ගත කරමින් සතියක වැඩ සතියෙන් වැඩ කරන්න තැකිරීමේදී වැඩ ස්ලෝ වෙන ගතියක් දැනේ. වැඩ ස්ලෝ නොවි එක දිගට දවසේ කටයුතු ඕගනයිස් කරගන්න උපදෙස් බලාපොරොත්තු වෙමි. උදාහරණ උයන ගමන් ෆෝන් එකකින් කතා කිරීම, drive කරන ගමන් දවසේ කරන්න ඕන දේ plan කිරීම. වැඩ දෙකක් එකට නොකර දවසේ වැඩ ඉවර කර ගත නොහැකි අවස්ථාවලදී වැඩ දෙකම කිරීමේදී මනස හැසිරිය යුත්තේ කෙසේද? කර්මාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මම හිතන්නේ 79 80 වෙනකොට ධම්මික ස්වාමීන් වහන්සේ ගහමකට කිව්වා ආධුනිකය සතිය පාත්වන්න වැඩ දෙක තුනක් කරන වෙලාව ගන්න එපා ඒක වැඩක් තනියම කරන වෙලාව විතරක් අරගෙන ඒකෙන් පුරුදු කරන්න පුරුදු කරලා පස්සේ බලන්න දෙක තුනක් කරන්න වෙන වෙලාවදී යාම බේර ගන්න පුළුවන් කියලා ඒ කියන්නේ හැකේ මොනවද වෙලාව ගන්න ධර්මදින වෙලාව ගන්න වැසිකිලි කිසිලි කරන වෙලාවයි කොහොමඩක්වත් ඒකදී වෙන වැඩක් කරන්න බෑ කරන්නේ තාන්ජබන්නේ ඔය අපිට වෙර ලොකු පිනක තමයි වැඩේ කදී දෙකම. නැත්නම් මේකෙත් වැඩක දාගන්න. ඒක ඕනේ වෙලාවකට නේ ප්‍රයිවට් පැල ප්ලේස් එක වොෂ් රූම් එකේ කරනවා. ඒකයි ගඳ කිලිය වැස කිලිය දෙක බොහොම සමානයි. ඉතින් ඉස්සෙල්ල පටන් ගන්නට එහෙම කරන දෙක මේක වෙනත් පැත්තක් තියෙනවා. අර්ධෙන් වැස පුරුදු කරනවා. අපි හම්බ කරන ඔක්කොම ඇත්තටම පාවිච්චි කරන්නේ නෙමෙයි. අර මයි මයිත් එක වැඩ පොඩි එකා කියනවා මේ මේ ඉනකොට ස්වාමීන් වහන්සේ කියනවා බඩ වීත රැක ගන්න ඔක්කොම ගන්න මෙච්චරම නටන්න ඕනේ. මේ බඩ වේද රැක ගන්න අපි හැම ඉන්නකොට කියනවා එකෙක් දවසකට කන්නේ ඔළුව ප්‍රමාණය විතර බත්ගුලිය. අලිය කන්නේ අලිය ඔළුව තරම් කොළඹුලිය. මීයා කන්නේ මීයා වදින් මේ බත්ගුලිය හොයන්නද මේ මෙච්චරම අපුඩ ගන්න හන්දව දෙන්න ඒ පුරාද හැන්දගෙන කන්නට. ඇයි හත්තිනේ කැඹිරිල්ලක් නේද? ගොඩ එන්න බෑ. කිනවරුකුත් නෑ. ඉතින් ඒ නිසා වැඩ ප්‍රයෝජනෙට සලකලා කරන්න. යමක් හම්බ කරනවා නම් යමක් කටයුතු කරනවා නම් මේක මොකක්ද තියෙන ප්‍රයෝජනේ නැත්තම් නිකන් මේ ලෝකයා මේක කියනවා ඇඩ්වර්ටයිස්මන්ට් කරාට කන්සියුමරයිසේෂන් වල කරන්න ගියාම කවගේ දුනියකට වෙනකක් වෙනවා ඉතින් ඒක සතිය වලට දෙකන සම්මා ආජීවය දන්නේ නැත්තම් එයා නිකන් ඇයිදල් කුඩේට වතුර පුරන්න හදනවා වගේ. ළඟට ඉනිකපනවා වගේ මේ ඕකනේ ආසාවලිෂ්ඨ කරගන්න. ඒක නිසා ඒ ලංකාවේ කරපු රිසර්ච් එක පෙන්ලා දීලා තියෙනවා සෝෂල් සර්වේ එක. ලංකාවේ තමයි වැඩිම ප්‍රමාණය සීදී නසගන්නේ. මොකද හම්බ කරන මිනිස්සුන්ගෙන් ටැක්ස් කරන්නේ මිසක් ආ එක එක නැහැ ඔකේ මේ සුපදීදී වල. දරුවෝයි අම්මයි තාත්තයි නෑ දෑයෝයි වට කරගෙන හරවම ටැක්ස් කරගෙන කරන ගාර්මන්ට් ටැක්ස් එක වැත්තක තියෙනවා. මේ මේ වැඩ කරන අමලයටත් තේරෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මොකද කවුරුත් ඉන්නේ මේ පුරවන්න පුළුවන් වෙයි කියලා. කවදාද මේ ඔක්කොම කරන්න පුළුවන් කියලා. කවදාවත් නැහැ. කවදාකත් මේ අයිඩල් උඩ පුරවන්න බෑ. අනිත් ඒ ගන්න මිනිස්සුගේ අනුකම්පාව දෙත ඇත්තෙම නැහැ. තව මේක විදිහට දෙන්න පුළුවන් කියලා හිතයි. ඉතින් මේ වපුරවන්න පුළුවන්. ඊළඟ ගියන් තියෙන පුළුවන් කම දැන්න කතා මම මෙතන. ඒක තමයි තේරෙයි. අනුන්‍යකට හදාගන්න දෙන්න එපා. තමන් න්‍යායට තමන් හදාගන්න දෙන්න. ඒක පුළුවන් අර්ථයකට පුරුදු වෙන්න. ප්‍රයෝජන සාකල වැඩ කරනවා. කාටද වෙන කෙනෙක් සුඛෝපභෝගී නම් කමන්නේ එයාට ඕන කරගන්න කියලා. නේ ප්‍රශ්නයක් නෑ. මගේ චර්යාවදී රෝස් කුකුමන ප්‍රයෝජන සාකලා වැඩ කරනවා නම් ටික කාලෙකින් තමයි තේරෙන්නේ මේ තරම්ම වලිය උඩ තියන්න නම් දෙයක් නෙවෙයි. ඒ නිසා මේ අපි මේ වැදගත්කම පෙන්නන්නේ මේ ඔලෝසුවක් පරිදි මට අහවල් දෙයක් තියෙනවා. <laughs> ඒ තරමට අනුන්ගේ දාදේ. අනුන්ගේ බබ්බලිය. අනුන්ගේ මේ මේ බැලෑවෙට අනුන්ට බැලෑලා ජීවිතේ කාටද දුනියකට කියලා. ඉතින් අන්තිමට පිටිපන්දම දෙපැත්තේ පතුරු වෙලා. බලනකොට පත් වෙලා නෙවෙයි පිටිපන්දම උණු වෙලා වැටේ. දෙපැත්තේ පතුරු පිටිපන්දම නැගලා දිනවා. ඔය වැඩිපුර වැඩ කරන්නේ යා දෙකක් විලක් ඕනේ ඉන්නේ. ඒ දෙපැත්තේ පතුරු කරන්නේ දැලි දෙකක් පෙන්න තියෙනවා. අන්තිමට වදන දී වෙලා රැකගෙන කිලිපත් උනන එක එක කරනවා ඒක දැල්ලයි වැඩි වෙලාවක් වැඩ කරනවා ඒ නිසා ඒ සතියම නෙවෙයි සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරගෙන ජීවන රටාව සකස් කරගන්න එකට බුදුජානක තුනේ සම්මා ආජීවය කියලා ඒක කාටවත් දෙන්න බෑ මේ ලෝකෙ කිසිම කෙනෙක් හැදුවට ඒක මගේ සුභ සිද්ධියට හදන්න ඒක හදන්නේ උතෝනේ උගේ යම බේරගන්නේ අපි වට කරගෙන ඉන්නේ අපි ඊගාවට <laughs> අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මගේ පැනේ වන්නේ යම් කෙනෙකුට සක්මන් භාවනාවෙන් පමණක්ම මාර්ගඵල ලැබිය හැකිද යන්න. මෙසේ ඇසීමට හේතුව වන්නේ භාවනා වැඩසටහන පුරාවතම එකට එක ආනාපාන සති හිඳීමක් පමණයි මට අවදියේ සිටි හැකි වූයේ. ස්වාමීන් වහන්සේගේ අවවාදයේ පරිදි සක්මන් කර වාඩි වූද හුස්ම ඉහළ පහළ යන විට මෙනෙහි කරද නොදැනීම සිටිවිලි වල පටලැවී නිින්දට වැටේ. මීට පෙර දින 10ක් වගේ භාවනා වැඩසටහන් දෙකකට සහභාගී වුණෙමි. සාමාන්‍යයෙන් දෙවැනි දවස අවසානයේදී පමණ සතිය මුදින් දියුණු වී නිදිමත එන විටම හඳුනා ගැනීමට අවකාශ ලැබේ. එම හැකියාව දැන් නැත. මගේ හුස්ම භාවනාවට වාඩි වෙන විටම ඉතා සියුම්ය. නමුත් නොදැනී හැකි තරම් සියුම් නැත. සක්මන් භාවනාව කරන විට හොඳින් සතිය පවතී. සිතුවිලි මතුවද එය හඳුනාගෙන දිගටම භාවනා අරමුණෙහි සිත පැවැත්විය හැකිය. මම මෙම භාවනා වැඩමුළුව අවසන් වී ගෙදර ගිය විට සක්මන් භාවනාව පමණක් වුණු කර සතිය වැඩි දියුණු කර ගැනීමට සුදුසුදැයි පහදා දෙනමින් ඉල්ලා සිටිනවා. බොහොම පින් තෙරුවන් සරණයි. නිින්ද ගිය බව සිතන්නේ මේ අවස්ථාවේ හෝ නිින්ද යාමට ප්‍රථම කිසිවක් විදින් රැක සිටිවිලි හෝ භාවනා අරමුණේ ස්වභාවය පිළිබඳව මතකයක් නොමැති නිසායි. අනිත් වචනේ කොටස් තුනකට කඩන්න පුළුවන් මුල් ටික නැස්චාර්තයක් වෙන්නේ ලක්ෂණ කැලේ එතන බොහොම හොඳ ටිකක් ඉතින් ආයත් අන්දුකට නිතිමත ගැන කතා කරලා තියෙනවා ඒ නිසා මේ සමස්තයම හොඳට සිහියෙන් ලිව්වොත් වෙන වෙන රචනයක් ලියාවි ඒකත් ලියන්න කියලා මම ආරාධනා කරනවා ඉතින් ඒක නිසා අපි සතිය ඉක්මන් කරගෙන යන ගමනක් නම් මේකෙදී ඔය කියන ආනපන කිලි වෙනිකාරී නිදිමත හරි වඩා හරිය සක්මණේදී අපිට කරන මේ සතිය සතිය අවදි වෙන ගතිය ප්‍රථම උත් වැදගත් උත් සමාරම්භය කියලා මතක තියාගන්න. ඒ නිසා සතිය වැඩෙන ක්‍රමයකට අපි ගියාට පස්සේ ඒකෙන් අල්ලන්න පුළුවන් නිතරම මේ ඉඳලාගන්නේ සමාධිය දෙන්න බැරි ඔක්කොම. ඒ නිසා පුළුවන් නම් ඒ සක්මණේ කරලා සක්මණින් නිවන් ලැබුව අවස්ථාවේ මේ ත්‍රිපිටකේ සඳහන් වෙනවා ඒක ස්වාමීන් වහන්සේ නමක් තමන්නාසිගේ ගුරුනාශලකට ගිහිල්ලා කමඨහන සුද්ධ කරනකොට ඒ ස්වාමීන් වහන්සේ ගුරු හම්තුෝ න්යාය කියලා දෙනවා. අපි තමන උපවත් වෙන්න නම් එහෙම නැත්නම් සංවිධානය වෙන්න සක්මන් කරන්න. කියලා මෙයාට සක්මන් කරන හැටි විස්තර කරනවා. මේ හැමදාම ලක්මන අනුගාලාගෙන ඉතිං උනට වැඩි ලක්මන් කරන කෙනෙක් නෙමෙයි. ගුරු කෝලේ. ඉතින් ගුරුනාංශේ මේක කිව්වට පස්සේ මට ලොකු වගකීමක් ලොකු ගෞරවයක් ඇති වෙනවා සක්මන්. ඇවිල්ලා යා කණියකට ඇවිල්ලා සක්මන් කරලා ඊවර තුනක් තියෙනකොට පහක් තුනයි වෙන්නේ. පළවෙනි පියවර තුන තියෙනකොටම අර හිතේ තිබුණු ඒ ප්‍රභාසර ගත නිසා රහත් වෙලා තියෙනවා කියලා කියනවා. ආය කියලා තියෙනවා මේ සාමාන්‍ය මේ අටුව කතාවල බුද්ධ ධර්මයේ කතාව නෙවෙයි. හැන්දෑවේ ගොමුනේ හඳයිගේ ගුරුනාංශි ගෝලි ඔක්කොම ලකෝ සක්මලෝක යහස්මට ඇවිදලා කිසි කෙනෙකුට කිසි කෙනෙක් කතා කරන්න බෑ. පරදාර විදිහට කරනකොට ගුරුනාංශ කතා කරලා කිව්වලු මම න්‍යාය සුචිවලින් දැනගන්න කැමතියි. කවුරු හරි සක්මන් කරනකොට මැරෙලා දැකලා තියෙනවා. ඉතින් ඔක්කොම කල්පනා මොකක්ද කියන්නේ? කරන අවුත් නැතුවම මනෝඩ බුදියගෙන මැරෙන්නේ. ඒක වෙන කොට බාරගන්නේ කියලා මේ ඉරක් කරනවා. මේ දක්මන ඉරක් කරලා එහා කොටට ගිහින් මෙතෙන් ඉර ගාව දෙනකොට නැතිවෙනවා. එනේ rahat වෙලා මේ දෙල්ලම් පෙන්නනවා මැරෙන්නට. අධිෂ්ඨාන කරලා තේනෝ මෙතෙන් ඉර ගාවට එහා පැත්තට ගිහින් මෙහෙමත් වෙනවනේ මැරෙනවා. ඒ සෙන්නාගමේ ඒකම කතාවට හදලා තියෙනවා. ගුරුනාන්ති ගෝලිය ඔක්කොම සක්මන් කරනකොට මේ ඇවවලු මේ ගුරුනාචකතාවක් කරලා තියෙන කියන්නේ. දක්වා මොඩේ කඩලා. මේගොල්ලෝ මරණවල තියෙන කට්ටිය. ඕ කොහොමද කරන්නේ? මම දැකලා තියෙනවා පුතියකට මරනවා මම දැකලා තියෙනවා පානපල්ලේකට මරනවා මම ඔළුව ගිරවලා දැකලා දැකලා ජීවිතේ දැන් ගුරුනාචි මොනවට එනවද කියලා හිතන්න ගත්තා වෙසෙන් මාස්ටර්ට එකක් මම කාර්යය. ඊට පස්සේ කිව්වලු මේ අනිත් එක එක නෑ බලලා දැන් ආයෙම බලාගන්න දෙවි. උදේ ඉඳලා ගත්තා. එහෙනම් මරණයේදී කාටරි පාඩමක් පෙන්නනවා මේ ඉරියව්ව නෙවෙයි මරණය තියෙන්නේ නිවන තියෙන්නේ. ඒ දියුණු කරගත්තට පස්සේ කොයි ඉරියව්වෙ කොයි වෙලාවෙ මේක වෙන්න පුළුවන්. ඒ නිසා මේ සක්මනේ දේවල් තියෙන තේරවල විතරයි. වෙන කිසිම තැනක නැහැ. ඒක නිසා ඒක මම වගේ මනුස්සයෙකුට මෙතෙන් දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔය භාවනා කරලා කියන්නේ ඉඳගෙන භාවනා කරලා නෙවෙයි. මට බ්ලොග් එකලා දෙන්න දක්වන්න තමයි. අන්ගේ මම භාවනා පටන් ගන්න කාලේ මම 26 27 28 කාලේ මම ගත කරපු ජීවිතයේ මම මෙහෙම වාරුවන් මට ගල් ගන්නවා. මොනම එකෙක්වත් දෙන්නේ මේ වගේ මම වගේ ඒ වගේ කඩප්පුලියෙන් භාවනා කරනවා. ඉඳගෙන ඉන්න හැම දැක්කනම් ආ මොනම තාලිමත් අදාන්නේ. මොකද කිසිම කෙනෙකුට ඉඳගෙන ඉන්න දෙන්නේ නැහැ මම. ඉඳගත්තු මොකක් හරි කතා කරනවා. ඉතින් මම කරන්නේ ඕරේ මොනවා විලා ගන්න කියලා ලක්මන් කරන එක තමයි ඒක හැංගිලා කරන්නේ. ඉඳ ගන්න ඕනේ මම ඉඳ ගන්න මට ඉච්චර අල්ලන කන්නේ. ඒක සක්මනේ රහස කවුරුද දන්නවනේ වැඩි කරන්නේ. ඒක කිලින්ම නිවනට අල්ලලා දෙන පාර. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කාම තණ්හා විභව තණ්හා භව තණ්හා විභව තණ්හා සහ පටිච්ච සමුප්පාද එකට එකතු වෙන්නේ කෙසේදයි සරල සිංහලෙන් හඳුනා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒක ඇත්තට කියලා ලොකු මාතෘකාවක් එක පරිච්ඡම්පාදේ අවිජ්ජාපච්ච සංකාරකේ වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදාන කියන විග්‍රහය ඔක කතා කරන්නේ. ඒ නිසා මේ භවනා ක්‍රමයේ කියලා කියනවා හැම වේදනාවක්ම තණ්හාව ඇති කරන. වේදනාපච්චය තණ්හා. හොඳට වේදනාව ගැන බලන කෙනා වේදනාපච්චය පඤ්ඤා ඇති කරගන්න පුළුවන්. තණ්හාවෙම ප්‍රතිපල. ඒක තමයි කරුණ. පරිසම්පේ ගැට ගැහෙන තමයි හැම වේදනාවක්ම තණ්හාවට. ඒක තමයි ඒක ඒක පටන් ගන්නකට පරිවර්තනය කරන්න පිටු 1200 විතර පොතක්. ඉතින් මට මේ කියන වැඩේ තහංච කරන්න හම්බුනේ නැත්නම් මට ආසාවක් තිබුණා. ඒ පටිච්චසමුප්පාදේ වේදනා පච්ච තණ්හා කියන පුරුක කඩන හැටි තමයි ඔය මහසිජාත ස්වාමීන් වහන්සේ ගුරු මේ ප්‍රසිද්ධ වෙන්නේ ඉස්සර තුන භාවනා කරන්නේ. මොහොත් භාවනා කරනවා. ඉතින් ඒකයි මේ කියන්නේ කෙටියෙන් සිංහලෙන් විස්තර කරනවා කියන එක අමාරුයි ගැඹීරයි ඒක. ඒ නිසා ඒක අමාරුයි. ඒ වගේ දෙයක් මේ කාර්යයක් කියලා හිතන්න අතිපූජනීය ස්වාමීන් වහන්සේ මගේ භාවනාව ආනාපාන සතියයි. මගේ භාවනාව විපස්සනා උපදෙස් පසු කර ඇත. ස්වාමීන් වහන්සේ ඊයේ පරියන්ක භාවනාවේදී පැය දෙකක් පමණ කාලයක සිදුවීමක් ඉදිරිපත් කරමි. භාවනාව පටන් ගත්තේ නිමිති නැති තත්වයේ. ටික වේලාවකින් මාව ඉතා බිය ගන්වන ගතියක් දැනින. ඉතිපිසෝ ගාථාව කීමට සිතා ඔබ වහන්සේ චීන කඩෙන් ජපන් කෑම ඉගෙනවයි සිතා එය නොකියාම පොද සිහියෙන් නිකම් බලාගෙන සිටියෙමි. විනාඩි 7ක් 10ක් පමණ වෙන මෙය නැතිවී මගේ බඩ වැල මට දැනුණ විදිහට අල්වාගෙන දිලිකමින් මාව සෙමින් සෙමින් කරකවන ගතිය මට දැනිනි. මේ විනාඩි 15ක් 20ක් පමණ සිදුවි වී මම සිටිමි. ඉන්පසු ක්‍රමයෙන් මෙය අඩු වී මාව ඊටා සුවබර යහනයක යන ගතියක් දැනුනි. ඉන්පසු හුස්ම කැඩි කැඩි විදි විදි දූවිලි ලෙස යනු පෙනුනි. හුස්ම හීනියට හීනියට එයි. දූවිලි ලෙස විදි විදි විනාඩි 10ක් 15ක් මේ සිදුවිය. නැවත බඩ ටිකක් රිදවා නැවත සුව පහසු තැනකට පැමිණියේ. මට මෙය දුක්ඛ අනිත්‍ය අනාත්ම වටහා දෙනවා දැයි මේ විලාවේ සිටිනි. විදිමකට මෙතනදී සිටිවිල පැවතීම වැරදිද? ඉන්පසු භාවනාව හතරවෙනි ධානයට වැටුනි. හුස්ම දෙකක් අතර අවකාශය පෙරෙන අවස්ථාවට විදිමකට මෙය පහදා දෙවි දෙනමින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ පතමි. මෙහිදී සිදු වූ කැඩි කැඩි දූවිලි ලෙස යාම සක්කාය දිට්ඨිය කැඩි විදී යාමක් විය හැකිද? පිරුවන් සරණයි. අපි පොදුවේ උත්තර දෙන්න තියෙන්නේ භාවනා කරන වෙලාවේදී ඒ සිදුවෙන දේ මලකට ඇඟින් අත්දකින්නවා රූප වශයෙන් අත්දකින්නවා සත්ත්ව වේදනා හිතවිලි අත්දකින්න දේවල් බාධා නොවි විකට යන්න දෙන එක තමයි යෝගාවචර විසින් කළ යුත්තේ. මේ කරන දේවල් වචනෙට දාන්න ගිය ගමන් ඒක අහුවෙනවා. ඒකට අහුවෙනවා. මේ ගැන හිත යොදපු ගමන් ඒකට අහුවෙනවා. ඒ නිසා නාභි වදති නාභි නන්දති නාජ්ජෝස තිට්ඨති කියන ප්‍රත්‍යනාචික තුන භාවනාවේ යන්න නම් මේ දි ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය කරන්නේ ගිය ගමන් භාවනකට. මේක මේක හිතන්න බෑ. ඒ වගේ මේක එකට එක කොටසකට රිංග ගන්න වෙනවා. අජෝ අජ්ජෝස තිට්ඨති කියන. නා අභිනන්දනය කරන්නේ ඉතින් මේ මොකද මේකේ නවමුතාවයක් තියෙන කාදාකත් වෙච්ච නැති දෙයක්. එක එක දේවල් වෙනවා. ඉතින් ඒ නිසා මේක කියන්නේ කොහොමද? ඒක නැත්තම් මේකේ කොයි එකද හරි එක. ආදිවලින් අපි හිතාර තෝරන්න බේරන්න බැරි දේවල් තෝරන්න බේරන්න හදනවා. ඉතින් ඒකදී යෝගාචරයේ සංස්කරණ නොකර සිටීම කියලා කියන්නේ මේ දේ ලස්සන දැවෙනවා තේරෙනවනේ දැන් මේ ගමනක් යනවා. ඒ යන ගමන මම කියන්නත් එපා මගේ කියන්නත් එපා මගේ ආත්මේ කියන්නත් එපා. මට රිංගගන්න හදන්න ඇතුළම කියන වචන කතා කරන්න හිතන්නත් එපා. මේවා අභිරමණය කරන්නත් එපා. මේ ධර්මයේ හරියට පස්සේ මේක වෙනවා. ඉතින් අර බුදුජානනාංශේ නමුත් මේ යෝගාවචරය ගැන කතා කරලා අනුකම්පා කරලා කියන මෙහෙම දෙයක් වුණාට පස්සේ නොකිය ඉන්න බැහැ. කියන්නම හිතෙනවා. බලක් ගන්න බෑ මොකද අලුත්ම දෙයක් නෙමේ අම්මා අප්පා දීපු જાති එකක් නෙමෙයි මේ කියන නිසා ලොකු දෙයක් තියෙනවා. මොකද මේ කියමනම මේ අනාකූල ප්‍රවාහය ආකූල කරගත්තා. එනිසා කියන්න බැරි වුණා කියලා බය වෙන්න එපා. තමන්න තේරුණා මේක ප්‍රතිපදාවෙන් උනේ. ගැම්ම ගත්තට පස්සේ මේක අරගෙන යනවා. මම යනවා නෙවෙයි ගහේ අරගෙන. ආන්නේකට එහෙම යන්න අරින්න. ආත්මය ගැන හිතන්නේ නැතුව, ජීවිතය ගැන හිතන්නේ නැතුව මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා විවේකීව කොට යන්න දෙන්න පුළුවන් නම් ඒක තමයි කරන අනුග්‍රහය. ඒක කියන්නේ විපස්සනා අනුග්‍රහිතේ. විපස්සනාශය කනුයි කියන්නේ මේ කලන කමට එහෙම යන දෙයක්. කල්ගන් කියන්නේ අහම්බයක් නෙවෙයිනේ. මෙතෙන් දෙකයි අස්සල තමයි දන්නවනේ පෙළ ගන්න හක් වෙන්නේ. මෙතෙන් මෙතන තමයි දන්නවනේ මම යන්නේ නේ මෙතනද. කරන දෙයක් නැහැනේ. ආ මේකට යන්න දෙන එක. ඉතින් ඒක තමයි ජීවිතේ කලාව ඇතුළේ තියෙන ශ්‍රේෂ්ඨම කලාව. වැඩි යන වෙලාවෙදී ඒකට එහෙම යන්න දෙන්න. ඉතින් ඒ නිසා මේක කියන්න උත්සාහ කිරීම බාගට දෙන්න ආපු අයට අර්ථයක් වෙයි. අපිට මේ කියාගන්න බැරි එකක් මන්නේ කියලා තියෙනවා. නරක නෑ. නමුත් බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා මේ වගේ වෙලාවල් වලට නාභිවදේ නාටි නාභි නන්දති නාජ්‍යෝස තිට්ඨති. මේක අභිවදනය කරන ප්‍රවචන ගන්න යන්නවා. මේ වගේ දැනුම මොනම විදිහකට වචන දාන්න බෑ. වචනේ කියන්නේ බොහොම තුච්ච පහර දෙයක්. මේ අද්දකේ මේ වගේ දසදහස් මෙයක් වටන එක. ඔය වචන දාන්නේ පෙළමෙන්නේ සැකච්ඡා. සංගතන ගහට වැරදි දා ස්මාර්ට් වෙලා වැඩි කරගන්න බැටරි ආදි වශයෙන් මම මේ ඔලෝසන හැටි ඒ නිසා මේකට හේමම ඒකට ඇයි මංගලක් කියලා යන්නේ නැහැ එහෙම නැත්නම් මුවින් නොගෙන ඉන්නවයි කියලා වචනයක් අහලා දෙනවා මුවින් නොගෙන ඉන්නවයි කියලා මට ඉංග්‍රීසියෙන් ඇහුවා මුවින් නොගෙන ඉන්නවයි කියලා ඒක කියලා කිව්වා හිතින් බන්නේ නේද ඉතින් <laughs> ඇත්තටම කියන්න ඕන කම තියෙනවා. මොන නොබැනින්න බුදුජානක වචනයක්. නාවි වදති. මේ හිතට දැනෙන දේ වචන දාන හදන්න එපා. මේ දැනුම මේ අත්දැකීම මොන විදිහකින්වත් වචන දාන්න ඕන නෙමෙයි. එකයි කරන්නේ තියෙන වචන දාපු ගමන් අර ෆ්ලෝ එක ඩිස්ටර්බ් වෙනවා. ආ ෆ්ලෝලස් යන්න හදන්නේ. එහෙම යන්න කොච්චර අත්දැකීමක් වගේ දෙයක් කොච්චර ආත්මය සහ ජීවිතය අතහැරීමක් කරන්න වෙලිවිලද ධර්මයේ දෙන්නේ කවදාකවත් කුණ තියෙනකම් මම හෝ මගේ හෝ ජීවිතේ හෝ ආසාවනේ කාය වෙන ආසාව තියෙනකම් කවදාකවත් ධර්මයේ දෙන්නේ දීලා ගන්නවා පෙන්න පෙන්න ගන්නවා හරි එතනට පිට පිට අඟල අඟල කපනවා වගේ තියෙන ලෑලක් උත් ගණන් ගන්න නැතුව මම නෙවෙයි එක මගේ නෙවෙයි එක මගේ ආත්මෙ නෙවෙයි විවේක නිස්සාර විරාග නිසා හේම දැක්කේ නැතුව වගේ බලන්න පුළුවන්. අහුන් නැතුව වගේ ආගෙන ඉන්න පුළුවන් නේද ධර්මකම කරන්න. ඉතින් ඒකට පෙරහුවක් නෙවෙන්න. ආන්නේ ඒකට මම විද්‍රෝ කරන්න. විද්‍රෝ කරලා ධර්මයට ඇඟලා සම්පූර්ණ පරිසම්පාදක. මට තියෙන සම්පූර්ණ නිරීක්ෂකව අවස්ථාව වෙනකම් මම දුරස්ත නිරීක්ෂකයේ ස්ටේටස් එකට හම්බ වෙනවා. අත දාන්න බෑ. වචෙන් දාන්න බෑ. ඒ නිසා කියපේ ගැන ස්තුතිය වලින් බලන්න තියෙනවා. ස්තුතිය හරි හොඳයි හරි නෑ ඒ නිසා මේ කරන්න තියෙන විඩ්‍රෝ කරන්න පුළුවන් තරම ආ විඩ්‍රෝ කරලා මේ ෆ්ලෝ එකට එහෙමම යන්න දෙන්න එකයි කරන්නේ. ඒ තමයි ඒකට කරන්න තියෙන අනුග්‍රහිතේ. ඒ තමයි මේ පෝසාත්මානකට ප්‍රතිදෙන්නසි දේශනා කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සමාධිය වඩා එහි ප්‍රගතියක් ලැබූ අයකු විදර්ශනා භාවනාවට අවතීර්ණ වන්නේ කෙසේදයි සැකමින් පහදා දෙන්න. වහන්සේ තෙරුවන් සරණයි. ඒ සමාධිය පිළිබඳ අධ්‍යයනය මුලින් තමයි කියන්නේ. මොකද්ද? මොකක්ද සමාධිය ලැබුවේ කියන එක හෙලි කරනවා නම් ඒ වචන ටික හරහා තමයි මට කතා කරන්න වෙන්නේ. ඉතින් ඒක සමාධිය ලැබුවේ කියන වචනේ මේ අල්ලුගෙද දිනක කම්පාවුද්ද කරනවා. තමන්ගේ එක කියන්නේ මොකද්ද මේ සමාජය කියලා අදහස් කරන්නේ. එහෙම නැතුව මේ බුලතරන් සකච්ඡාට නෙවෙයි අපි මේ වාඩි වෙලා ඉන්නේ. කැමති නම් අදහස් කරන දේ ඉදිරිපත් කරන සමාජයේ සමානව අපිට ඒතර පුළුවන් සාකච්ඡාවක් කරන්න. ස්වාමීන් වහන්සේ භාවනා වැඩසටහන අවසන් වී ගෙදර යන මාහට ගෙදර සිටින අනිත් අයගේ හිස් වචන සම්ප්‍රප්‍රලාප වලට සහභාගී නොවි. සතියෙන් සිටින්න ගියොත් මාම ගෙදරින් එළවා දැමීමේ හැකියාව මේ වාගේ අවස්ථාවක බුද්ධ ධර්මයේ ගැඹී සිටින්න කැමති මට. ඊතර සාමයේ තියාගෙන යහපත් සාමකාමී ජීවිතයක් කරන්න ගත කරන්න අවවාද කරන මේ ඉල්ලා සිටින්න. ඔබට තෙරුවන් සරණයි. නෑ මේ ඇත්තටම හරි අමාරු වෙන්නේ තියෙනවා. මෙන්න මේක සමීකරණයක්. නැත්නම් මේක කතාවක් ඒකාරී මේ වෙලේ හරි ඉන්ටරෙස්ටිං. අපි නිදර්ශනයක් ගත්තා ඊයේ බණේදී මේ ගුරුත්වාකර්ෂණයේ ඉන්න කෙනා ගුරුත්වෙන් ගිලෙවි කිලිහිලා අජිතාවකාශය හැසිරෙනවා කියලා කියනවා. ඒකට කියන ගංගන ගාමිණී කිය. ගුවන් නියමුවා ගංගන ගාමිණී කියන වෙලාවට ගුවන් නියමුවේ ප්‍රතිම ගමන තියෙන පොළොවෙන් 70යි 2යි අතර. ගංගන ගාමිණී කියන්නේ 76 පන්නන්න. පොළේ රක්ෂණය තමයි 6 පැනපොගම අපි එනවා ගුරුත්වාකර්ෂණය ගා කෑත තැනකට. එතන ඉන්න ඇතැම් හයක් ඈත ගිහිල්ලා එතන ඉන්න ඒක තප්පරයක ඇතැම් හයක වේගයක් ඕන. අන්නම වේගෙක ඉන්නකොට ගුරුත්වාකර්ෂණ කපාගෙන කක්ෂේ කරකැවි කරකැවි ඉන්නවා. ඊට පස්සේ ඉතින් එළියට ගියාට පස්සේ ආය ගුරුත්වාකර්ෂණයක් නැහැ. තල්ලු කරලා තිබුණට පස්සේ යානේ යනවා ඒ පැත්තට කොච්චර. හැප්පෙන්නේ මොකද? එයාට ඕන කරන්නේ හැපැත්තට ගියාට පස්සේ අරෝණ රොකට් එක විතරයි. ඉතින් යාළුවනේ මොකද මේ වගේ හැප්පෙට දෙයක් නැහැ නේ. යනවා. ඉතින් මම කියන්න හදන කතාවේ ඔය සැටන් 11 වගේ රොකට් එකක් තමයි ඔය ඇපොලෝ යහනයකට ගත්තේ. ඒකේ තියෙනවා මේ අඩි මිටු 300ක් විතර උසයි. පළවෙනිම තියෙන මෙන්න මෙච්චර වෙනවා. හරිය විතර උස ඉන්ධන ටැංකිය තුනක්. ඒ ඉන්ධන ටැංකියක් පත් වෙනකොට පළවෙනිම රොකට් එක උඩට ගන්න. ඒතර ටෝන් ගන්න පරයි. ඒ විශිකරන ගිනිදළු, ඒ පිටරීමත් එක්ක ගිනිදළු මිටු 300ක් විතර ඈතට. නිසා කිසිම කැමරා කාර්යයට වාර්තා කාර්යයට කිසිම කෙනෙකුට ළඟ ඉන්න බෑ. ඔක්කොම සුරක්‍රීයව සිද්ධ වෙනවා. පොළොව දෙදරම කැමරා තුඩුව. එහෙම උස්සලා තමයි ඔය හැතැම්මයි උස්සන්නේ. ඒ හැතැම්මයි උස්සනකොට අර ඉන්දන නැගී තුනම තමයි. කියන්නේ මුළු ගමනේ 89ක් ඉන්දන දැවෙනවා ඔය හැතැම්මයි උස්සන. ඊට පස්සේ ඒක බොහොම සුළු ඉන්දන ටිකක් වර කරන්නේ කක්ෂයේ ඉඳ කක්ෂයේ එළියට යන්න හැසිරීම ටිකක් විතරයි කරන්නේ. නිසා මුළු ගණනෙම ප්‍රධාන ඉන්ද්‍රිය ටික දැවෙන්නේ අය ගුරුත්වාකර්ෂණ අයින් කරන එක. හරියට අපි නෑයෙන් අයින් කරන එක. වස්තුවෙන් අයින් කරන එක ඒ තරම්ම අමාරුයි. ඒක නෙමෙයි ප්‍රශ්නේ දැන්. ආයෙත් නෑ බවට යන්නේ. ඒක දැන් මේ කියන ප්‍රශ්නේ කියනවා දැන් උඩට කිය රොකට් එක ආපහු එවිලා අපි කෙලින්ම අන්ත 90ට આવොත් උදම ස්තරයේ තියෙන ඊටාම තුනී වාක්‍ය කොච්චර බලවත් ක්‍රියාත්මක කරනවද මේ රොකට් එක පුපුරලා. ඒක කවදාකවත් අර වාචික විනිවිදගෙන ඉන්න වාචික නැති තැනක ඉඳලා වාචික ඇතුළේ තියෙන දර්ශනය කොච්චරද කියනවනවත් ඒක උන්ගල වැක්කේ. ඒක නිසා යා එන්නේ කෙලින්ම නෙවෙයි අංශක 6ක කොනේදී. අංශක 6කොත් නෙවෙයි 4.6යි 8ක අන්තිම සියස්ථානෙට කැලිබ්‍රේට් එතන තමයි හැබීට කපාගෙන ආයතලේ ටික ටික ටික ටික කපාන. ඒත් රොකට් එකේ පිටිපස්සේ තියෙනවා ලොකු ගිනිගෙන දැවෙන්න මේ තාපය ආවරණය කරනවා. ඒක තුනු වෙනවා. උණු වෙලා වැටිලා ටික ටික ටික ටික අන්ත කායක වේගින් ගැඹුරු වාතවලට කැපි කැපි කැපි කැපි ආව වෙනකොට ඔන්නට දෙකෙලිනිය පුරනවා. හයිට් වැඩි අරුණක් බම් කළ විශ්කරනවා. ඉතින් න්‍යායවලට ආපහු යනකොට 6 4 දැරම 6 8ට ගස්සනවා. ඒක පොඩ්ඩ එමේ වුණොත් බුබනවා. නැත්නම් න්‍යාය වගේ විශ්කරන. මේ දෙකම කරන්න බෑ. එනිසා මේක පිළිබඳව ඒ නැවත පුතත්ජනකට යෑම පිළිබඳව ලෝකේ ලියලා තියෙන උත්තරම සම්භාවනීය පොත් එකක්. එකක් තමයි ඔය නීච්චේගේ පොත තස්පීක් සරතුස්වා කියලා. පළවෙනි චැප්ටර් එකේ එයා අවබෝධය ලැබපු ඒ සරතුස් කියන පරිශීලන විනායකයා නැවත මාල් කඩේට යන තීන්දුව සම්පූර්ණ කැලේ අනගාරික ජීවිතයක් ගත කරලා එයාට කරන මමගේ මිනිස්සු මෙතෙන් නැති කැලේ මොකද දක්කොලන්නේ කියලා මම යන්නේ මාල් කඩේට ලස්සනට විස්තර කරලා සිද්ධිය සිද්ධිය ගිහිල්ලා එදා පොළ දවසේ මේ මිනිස්සු ගියාට පස්සේ විනාශ කරතන්නේ ආයෙත් දින ජොනතන් ලිවින්ස්ටන් සීගල් කියලා කොටක් ජෝන් බට්ටි ඒකේ කතා කරන්නේ මේ මුහුදු ලීනි. ඒ සම්පූර්ණ කණ්ඩායම අයිමිලා අලුත්තල ප්‍රොමෝට් මේ පියානක ඉගෙනගෙන එයාට හිතනදී මම මේ ඉගෙන ගත්ත දේ වැඩක් නැහැ නේ මට නෑදෑයින් කියලා දෙන්නේ නැතුව. මේ දන්නෝ නෑදෑයෝ ගිය ගමන් මෙයාව ගහලා මරනවා කියලා. එයා තමයි නා ඒ නා ඒ කුරුළු රෑනේ මහා කාගේ පුතෙක් නේ. ඒ නිසා මෙයාටයි කුරුළු රෑනේ නායකම් තියෙන්නේ. ඒ හිතුවක් නිසා දැන් ඇයි නයින් කළා තියෙන්නේ. එයා අනුකම්පාවෙන් ආයෙනවා කුඩුල් රැයට. සීගලෙන් ඒකන විස්තර කරනවා මේ ඒකේදී ආකීන දක්ෂකම. එනිසා ඉන්දියාවට ප්‍රේක්ෂණික කියන ලෝකේ දීලා තියෙන හොඳම පොඩි කොච්චරයි. හොඳට අවබෝධ කරගන්න පස්සේ නැවත කක්කදාපත්ති කට්ටිය ළඟට යන හැටි. ඒක පොඩි වැඩක්. ඒක ලොකුම ලොකු සෞන්දර්යයක් තියෙනවා. උදේ දැන් චෙන්දාන් දෙල වාත්‍රේ වලගෙන පිළිවාති වලින් ගමට වටින්නේ ඔය හැංගීමේ. එතන ඉන්නවා බල්ලගත කරලා තියෙනවා, සිල්ගත කරලා තියෙනවා, බාහිරගත ගෑනු ඉන්නවා. নানা ප්‍රකාර දේවල් චොම්බුතුම ගන්න මේ පැටික වෙන්නේ මේ ගන්න ඕනේ. යන්නේ මහා කරුණාවේ අනේ සුපත් වේගල මිනිසුන්ට සේවයක් කරනවා. බඩමින් වල බලද්දී දෙයන්නේ නැමේ නාය ජාම වේරගෙන ගලේට. ඒක මහා ප්‍රත්‍යක්. ඉතින් මේ වුණා මේ එක්කෙනෙක් ප්‍රශ්න නෙවෙයි මානවයේ ප්‍රශ්න. ඒ නිසා මේ සිල් රකින්න එක නෙවෙයි ප්‍රශ්නේ. සිල් අරගත්ත පස්සේ සිල් නැති ඇතික ඉන්නේ එකයි ප්‍රශ්නේ. භාවනා කරන එක නෙවෙයි ප්‍රශ්නේ. භාවනා කළ භාවනා නොකරන ඇතික ඉන්නේ එකයි ප්‍රශ්නේ. මේ භාවනා කරන අය හංගාවොත් අයිය වෙන්න ගත්තොත්, තක්ක වෙන්න ගත්තොත් අර ගොල්ලෝ කමනවා. <laughs> ඔය මෙතන ඔක්කොම වැඩි ඒ දෙල්ලම නන්නක්. ඒක මම දෙන්නා ඉදලා මම දැනගන්නකොට ඕන හොරකමක් කරලා තාපසෙක් වගේ ඉන්න පුළුවන්. ඕනම ජඩකමක් කරලා ලෝකේ තියෙන කඩප්පුලි ඕනේ වැඩක් කරලා මම ළඟට ගියාම මට වදින්න පටන් ගන්නවා. මම තාපසෙක් වෙයිද මම දන්නවා මගේ ඒක කොච්චර උපායද කියලා. මම මේ විලාසම ආරම්භ yes yes ඔබට වැන්දර කමන්න පිංචි දෙන්න. අනික කෙනා කාලේම පිංචි දෙයක් ඔබලට නවත්තුයි මගේ හිත. ඒකට වැඩක් නැහැ නේද? ඔබට වදින්න නම් වැදපා. උඹලා කිරීම නම් නැරෙන්නේ. ඕගොල්ලන් මං වගේ කරන්න බෑ. ඕගොල්ලෝ ඇඳලා නින්නේ. ඕගොල්ලෝ වෙන්නත් නෑ මම සුද්ධවන්තේ මම මම භාවනා කරන ධම්මජීවන්තත් එක භාවනා කරන්නේ. වාරියන්නේ මේ කලාව දන්නේ නැත්නම් මේක සාමාන්‍ය මිනිස්සුත් එක්ක ජීවිතය පතාත්ම නජුනික කාපට් එකේ යන්න රටුනක බෝට් පක්කන වෙන වීඩියෝ බොණ්ඩක් දන්නේ නැත්නම් ඌ ඥාන පඬිතෙන්නේ ඉරුත් එක යනකොට මම ආඩම්බරයට කාටත් දෙහෙත් කාමට ඒක තමයි හම්බෙච්චා වීඩියෝ ගන්න උඹ කොඩින් නේද ඒ ජීවිතේ නේද ෆුල් බුදුරජාණන්සේ සර්වඥයන් ගැන මුළු රේන්ජ් එකටම නැති එක මිනිස්සු නිවන් දක්වන්න හැටන්න 16 පයින් ගිහිල්ලා තියෙනවා නිකන් අසල කොල්ලෙක් අසුචි කරක් තියාගෙන අසල කොල්ලෙක් දැකලා ඌ නිවන් දක්වන්න හැම දාශයක් පයින් ගිහිල්ලා තියෙනවා පොඩි වැදපැටියෙක්. යාට කවුද? එන බලන්න අපි කවුද ඒක පුළුවන් තරම් බලන්න මේ නිහතමානීකම සල්ලි වලට ගන්න පුළුවන් එකක් නෙවෙයි. කිසිම දවසක ගන්න දෙවා. මම සිල්ලන්තයි මම දානවතී මම මේ සමාධිවන්තයි. බලන්න ආගමික ස්ථානයේ ගිහිල්ලා පිටි ගියේ කතා කරලා තියෙනවා. නම ගහලා අනම්මන කරගෙන නිසනාට ඇලවන කිසිම තැනක මොනම තැනකවත් පිටිවල ගැට ගැනීම තමයි. ජීවිතේ දෙන්නේ මිනිස්සු හොල්මන් වෙනවා. මොකද කිසි කෙනෙක් නමක් නමක් මොකක්ද නැහැ වැඩේ යනවා. ඒක පටන් ගන්නකොටම තිබිලා තියෙනවා. ඒ නිසා මොකද මතක තියාගන්න භාවනා කරනවා කියලා අන්නේ නැහැ. භාවනා කෙරුවොත් භාවනා නොකරපු ජීවිතේ හිටපු හැටි මතක තියාගෙන අනිකටත් මනෝගේ ඉන්න පුළුවන්. මේකෙදි ಗುಣ සංගවාගෙන ජීවත් වෙන්න අපිට කුසාරති. ಗುಣ ඔක්කොම වඩා. මේ ಗುಣ වසංගාගෙන ජීවත් වෙන්න නම් ගුණේ නුගුණයක් බාටපත් වෙනවා. මේ ඡාකේ ලීලා තියෙනවා ගුණා ගුණේසු සුගුණා බලන්ති කියලා. ගුණවල තිබුණු විතරයි ගුණයක් අලංකාරයක් වෙන්නේ. අසත්පුරුෂයාගේ ගුණයක් කටසයරේ රත්තරන් බඳනවා කියලා ප්‍රතිගින්න පාදේ. ඒ නිසා ගුණයක් එක්කම ඒ සාමාන්‍ය බුද්ධි නියතමානිත්‍ය වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ලංකාවට වැඩියාට පසු අපට ඇතිවන කර්ම ගැටලු ධර්ම ගැටලු වලට ඔබ වහන්සේගෙන් උපදෙස් ගැනීමට අවශ්‍ය වූ හොත් එය කරගන්නේ කෙසේද කියා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනි. Email phone what is the best time ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය පතමි. ඉතින් ඔක්කොම සාමූහිකව ගතන ප්‍රශ්න නොයේවා. මේක ප්‍රශ්න නෙවෙයි. දැන් මේ තියෙන විවේකී ගණන් ගන්නෙ නෑ මේ කරුණ විසඳ කරගන්න අනේ දැන් හිට කවදද ප්‍රශ්නයක් එන්නේ කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා මේ ප්‍රශ්න නිකන් වුණ වගේ මම ඒච්චරේ කල්පනා තියෙන්නේ කොහොම වගේ ප්‍රශ්නයක් මේ ඉතකොට මම වැඩවතෙක් වෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැත්නම් වැඩවතෙක් නේ අන්නේ නෑ ලෝකෙ උගෙන්ද දෙකilla කතා කරන්නේ නෑ වැඩවතෙක් එයා වැඩගයි හොයන කෙනෙක් ඉතින් මට ප්‍රශ්න තියෙනවා තමයි අයියා වෙන්න පුළුවන් අක්කා වෙන්න. ඔයගොල්ලෝ නැති වුණාට ප්‍රශ්න නැති වුණා කිසි දෙයක් වෙන්නේ නැහැ. නිසා කර්මාන ළඟට කරදර කරන්නේවා. තමන් වැඩ බලන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝ මේ ඕන අනුන්ගේ ප්‍රශ්න විශ්තර කරනවා. කොතරම් ක්‍රමයට ගන්න බාගමීට අනුන්ට උපදෙස් දෙන්න යනවා. අනුන්ට උපදේශක වෙන්න හදනවා. ඉතින් ඒකට අහලා තියෙන ප්‍රශ්න ඔක්කොම ඇදී. ඒ නිසා මම ඉල්ලා ඉන්න ප්‍රශ්නයක් ආන්න දකින්න නොලැබේවා. කියලා පරිස්සමක් කරනවා. ඒකට මේ ෆෝමල් උත්තරයක් විදිහට කිය တဲ့ මේ පන්නිල මාත්‍යාරි එනද මල්ලිකාරි නැදිහත් ඉගෙන මම හිතනවා ඒගොල්ලන් කාර්යයක් වෙන්න තියෙනවා. ඒගොල්ලෝ දන්නවා දැන් නම් මගේ ඊමේල් ගොඩක් අය මම ඊමේල් විතර වැඩ කරන්නේ. මොකද මේවා කොතන හිටියත් මම හංගා මේ වගේ ඉන්නවත් නෑ වෙලාවට ටෙලිෆෝන් වෙලාවක් දෙන්නේ. ඊමේල් එකට තිබ්බොත් කම්පියුටර් එකේ මම වැඩ කරනවා. ඒ නිසා මේ ප්‍රශ්න නොඒවා කරනව තර තමයි කියන්නේ ගරු ස්වාමීන් වහන්සේ මම විශ්‍රාමික පාසල් ගුරුවරියක් මෙය ප්‍රශ්නයක් නොවන මුත් ඉදිරිපත් කිරීමට සුදුසු අදහසක් පමණි. අපගේ නව පරපුරට ස්වාමින් වහන්සේ නමක් ආමන්ත්‍රණය කරන විට ඔව් වෙනුවට එහි ඔබ වෙනුවට ඔබ වහන්සේ ආදී වශයෙන් ආමන්ත්‍රණය කිරීම සිංහල බෞද්ධ සම්ප්‍රදාය බව නව පරපුරට මතක් කර දීමට කැමැත්තෙමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුව පතමි. සාදු සාදු. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනා කරන විට මගේ උගුරට විශාල කෙලෙඹුලි ගිලීමට එනවා. ඒ අවස්ථාවලදී මගේ සිල්ලේ ඉතා සියුම් වී තිබෙන නිසා මට එම සමාධිමත් බව නොබින්දගෙන එම කෙලෙඹිල දමනවා. නමුත් ඊයේ ඔබ වහන්සේගේ දේශනෙන් පසු මම එම කෙල ගිලින්නට එන අවස්ථාවලදී නොමිල බොහෝ වෙලා ඉන්නට උත්සාහ දරනවා. එමට බොහෝ හිතට බරක්. එසේ කෙල නොගිල කටේ පුරවාගෙන ඉන්ට යෑමෙන් මගේ භාවනාවට මහත් පීඩාවක් ගෙන දෙනවා. මම කුමක් කරන්නදයි ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. කලින් කියලා තියෙන එක තමයි හරි එක. ඒක මොකද මේ අපේ ශරීරයේ ඒක අපේ මොළේ වල සියල්ලම නතර වුණා. ප්‍රතිවස්තු ගැස්සීම සහ උගුරු කටයුතු නතර වෙන්නේ. හොඳටම වෙජිටබල් ලෙඩෙක් වුණා. ඇඳේ ඉන්නකොට heart එක වැඩ කරනවා, කට වල දැන් ගිලිනවා. ඒ නිසා ගිලිනවා කියන එක බොඩි නොලෙජ් එකකින් වෙන්නේ. ඒකට අපි සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. කියලා එන්න අපි සම්බන්ධ වෙන්නේ නැහැ. මට රසවත්යක් දකින්න ඇඟුලක් දකින්න කෙලෙල ගැතියක් තියෙනවා ඒක ඇඟුලෝ රියැක්ෂන් එක විතරයි ඒ කෙල ගෙලින එක බොඩි නොලෙජ් එකට දෙන්න නැත කරන්නේ නැහැ ඒකම කරන්නේ නැහැ එයා ඒක කරන්න දන්නවා. ඒ නතර කරන්න කියොත් තමයි ඔය ප්‍රශ්නේ මතුවේ. ඒ නිසා ඒ ඊයේ බණ ඇහුවේ නෑ කියලා ඉතාලම ඊට කලින් විදි විතරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී කියා දුන්නේ අපහට නිවන පසන් කර ගැනීමෙන් නිවනටම කෙලින්ම යාමට කටයුතු කළ යුතු ක්‍රියා කටපදාව බව හොඳින් වටහා ගත්තෙමි. අපාට සෝවාන් වීමට එම පිළිවෙල එසේම අනුගමනය කළ යුතුද නැතිනම් මෙසේ සෝවාන් ඵලයට පැමිණීමට කළ යුතු ප්‍රතිපදාව කවරදැයි දැනගැනීමට කැමැත්තෙමි. කාරුණිකව පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. සෝවාන් ආදී ක්‍රම කෝකෙට තමයි තියෙන අසහනේ අඩු වෙලා තියෙනවා නම් ආතති අඩු වෙලා තියෙනවා නම් මාර්ගයේ බව තේරුම් ගන්න. ඒ නිසා තවදුරටත් අසහනේ අඩු කිරීම පිණිස ආතති අඩු කිරීම පිණිස දේවල් අනායාසයෙන් සිටියට යනවනම් භාවනායි දියුණුව. ඒ මාර්ගයේ කෙලවර මාර්ග ඵලයි. එනිසායේ ඵලයෙන් අපේක්ෂා කරන්න එපා. මාර්ගයට හේතු සම්පාදනය කරන්න. ඒකට දවසින් දවස තමන්ටම තේරෙනවා. අර තිබුණු දැඩි අසහන, දැඩි ආතති ගතිය, දැඩි කිපෙන සුළු ගතිය නැතුව ජීවිතේ ඉන්නේ අනායාස කරගතිය එනවනම් දෙවන මතක තියන්න මධ්‍යම ප්‍රතිපදාව ආර්ය ශ්‍රාන්ත මාර්ගය එහෙම නැත්නම් මාර්ග ඥානෙ පත්ලා තියෙනවා. ඵලයෙන් කලබල වෙන්න යන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම පාඨියන්ත භාවනා කරන විට මගේ සිහිය තාම පියුණු වී පවතින විට ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී පැවසූ පරිදි බොහෝසේ කකුල රිදුම් එනවා. එහි දිගින් දිගටම පවතිනවා. ඊට උත්සන්න වනතෙක් මම ඊවසාගෙන ඉන්නවා. නමුත් තවදුරටත් එම වේදනාව තියුණු වන විට මම ඊට සෙමේ මගේ ඉරියව්ව වෙනස් කරනවා. එම අවස්ථාවේදී මම මගේ හිතේ තිබෙන සමාධිමත් ගතියට බාධා නොවන සිල් කරනවා. ඉසේ කළාට කමක් නැතිද? ඒ මනහරවා ගැනීමට මම සක්මන් භාවනාව එම කැක්මේන අවස්ථාවේදී කරන්නද? ඔබ වහන්සේගේ කාරුණිකව දැනගන්න කැමැති. ඔබ වහන්සේට පිරුවන් සරණයි. මේ දෙකම උපක්‍රම දෙකක්. අර පරියන්කේ මීටගෙන කකුල දිගාගෙන වෙලාදී SMS එක දාන්න. slowly mindfully silently ඒ කකුල දිගාගෙන ළඟ ඉන්න කෙනාට ඇහෙන්නේ නැති විදිහට Tamanටවත් කිසිම සත්‍යයක් නගන්න නැති විදිහට යෝගාචරිත විදිහට එමීට ඒ දිගාගෙන කොටම බලන්න ඒකේ තිබුණ දැඩි ආතතිගතිය දුරු වෙනවා. ඊට පස්සේ ආයශය ආරම්භ වෙන සමාධි පිටදා. ඒක තමයි සක්මන් කරන්න උදාහරණ දාන කිව්වයි කියන්නේ එතකොට දැන් මේ මම දැන් මේ කප්ලි වේදන නිසා සක්මන් කරනවා කියලා බලන්න ඒ මම දැන් සක්මන් කරන්න ඕනේ කියලා නැගිටින්න හදනකොට වෙනවා කියලා. අ නැගිටින්න ඕනේ. ඊට පස්සේ බලන්නේ නැගිටින ඉරියව්ව කරගෙන යනකොට කොට කොට අර වේදනාව පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. දැන් වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. මේ ශරීර සමබර කරන්න හැටි. කලින් දැන් සක්මන් කරනකොට ඒ සක්මන් තාම පිළිබඳ නැහැ. ඒ දෙකම විපස්සනා. ඒ දෙකේම තියෙන්නේ මේ සිදුවෙන දේ සිදුවෙනකොටම බලන්න. ඒ නිසා මේ හිතට ටිකක් අකට ලඟම දීලා බලන්න ඉන්නත් ඕනේ. ඒ වගේම මේ සමාජයේ ඉල්ලදී කරලා දීලා බලන්නත් ඕනේ. මෙතින් ගියාට පස්සේ දෙකම හරි පරිශීලනය කරන්න. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනා සහ අනුශාසනා අනුව නිවසඤ්ඤා නාසඤ්ඤා අවස්ථාව ඉක්මවමින් විඥානා සංයතනයේ අත්දැකීමේ එම අවස්ථාවල ඉස්මවන ආකාරය වැඩි විස්තරාත්මකව පැහැදිලි කර දෙන ලෙස ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මානසික හා ශාරීරික සුවතාවයේ පරිනිබ්බාණය දක්වාම අත්පත් වේවා. සියලු දෙවි පීඨ ආරක්ෂාව ලැබේවා. මේකේ ඉදිරිපත් කළ තියෙන ක්‍රම වැරදි. පොත්වල තියෙන ක්‍රම හැටියට ඒ නිසා වෙයි නම්බන මොනවා නැති වුණත් තමන්ට එන්නේ අසහනය අඩු වෙනවා කියලා බලන්න. තමන්ට එන්නේ ආතතිය අඩු වෙනවා කියලා බලන්න. තොම මේ කරන වැඩ අනායාසයෙන් වෙනවද කියලා බලන්න. එතකොට ඔය නංග නම් පස්සේ දාන්න පුළුවන්. නංග නම් ගත්ත කරන වෙන්නේ හතතියක් හිතට එනවා. අරකට පස්සේ මේක ආවේ නැත්තම් ඉතින් කාටද? මේකවත් මේක ඉන්නුන කියලා අපේක්ෂා කරපුවම හතතිය. ඒ නිසා මේ නංග නම් වල තියෙන හොඳ පැත්තක සංවිධින හොඳ පැත්තක් තියෙනවා. නමුත් අපේ හිත උනාට වැඩි අපේක්ෂා කරන්න දෙilla. අද මේ වැරදි නම් වගේ පුදු දාගන්න. ඒ කුඩු කුඩු මොරක් කුඩු මොරක් කරන්නේ. ඉතින් කියවන්නත් බැරුව සෙතරින් කට්ටිය කුටි කරනවා. මම මේ දේවසන්න නසන්න යකටම කියන්නේ ඕකෙද විශ්දාන ඔක තව තනියම කරලා ඉඩක් ගන්නවා ඒත් ඔක්කොම ඇඳගෙන ඒ නිසා මේ පුළුවන් තරම් අසහනය අඩු වෙන්නේ ආතති ඇති වගේ ළඟ ඉන්න මිනිස්සුන්ගේ තථානිය අඩු වෙන ආතති ඇති ස්වාමීන් වහන්සේ චිත්ත සංස්කාර සහ අනුශය එකමද නැත්නම් වෙනස් දෙයක්ද? කරුණාකර පහදා දෙන්න මහන්සියට තෙරුවන් සරණයි. වෙනස් වෙන වෙලාවල් කරකට වෙලා තුන එකට වැඩ කරන වෙලාවලු තියෙනවා. කොහොමද මේ දෙක වෙනස් අතරින් නම් කරලා තිබුණාට සමහරලාට මේ චිත්ත සංස්කාරම අනුසේ වෙලා නැත්නම් අනුසේ ආකාරයෙන් පිළිහිටින්න පුළුවන් කියන සංඥා විපල්ලාස වෙනකොට වේදනාවල් වල විපල්ලාස වෙනකොට අනුසේ නිසා තමයි ඒක වෙන්නේ. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. ඊයේ දිනේදී ඔබ වහන්සේ විසින් සංස්කාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය සංස්කාර. ඇතිවන බව ඉතාමත් හොඳින් පැහැදිලි කර අවබෝධ කර ගැනීමට සැකස් වීම ගැන ඔබ වහන්සේට ඉතාමත් පිං සාදු සාදු සාදු. මගේ ප්‍රශ්නේ නම් සංස්කාර, ප්‍රපංච සහ ආශ්‍රවයන් යනු එකම දේද? එසේත් නැත්නම් වෙනත් දෙයක්ද යන්න පැහැදිලි කර දෙන මෙන් ඉන් දෙමින් ඉල්ලා සිටිනේ. ඔබ වහන්සේට දීර්ඝාෂ පතන අතර මෙවැනි ධර්ම ප්‍රචාරයක් කිරීමේ සඳහා තම තවත් ධර්ම ශක්තිය ලැබේවායි පතමි. අදීශල ප්‍රශ්නේ වගේම තමයි ඒ ඔය කියන ආදීයන්සේ වගේ දේවල් සංස්කාර වෙන්නත් පුළුවන්, ප්‍රපංච සංස්කාර වෙන්නත් පුළුවන්. එනමුත් ඒක කරන කෘත්‍ය අනුව සංස්කාර කියලා කියන්නේ සකස් කිරීම කරනවා. ඒක නැත්තම් පුරුදු ඇබ්බැහි අනුව අපි යන්න සකස් කිරීම කරනවා. එතන ඉබේ ගන්න වැඩවලට ඇවිල්ලා. ඒකට අපි සංස්කරණ කියලා කියනවා, චේතනා කියලා කියනවා. ඒක ප්‍රපංච කරනවා එකට කියන්නේ කෙටියෙන් කිව හැක්ක දුබලා වචන දාලා කියන. වාග් බහුල්‍ය කියන එකට කියනවා. වාචාලකම කියලා මේකට කියනවා. වචන සත්‍යය. නමුත් මේ වචන නෙවෙයි වචන බාරපත් කළත් නෑ මේ පුංචි දෙයක් අරගෙන කේන්ද හඳ කරගෙන තණ්හාමාන දිටි වශයෙන් බලන. ඒක ප්‍රපංචයක් තමයි ඒක සංස්කාරයක්ම තමයි. ඉතින් ඒ වගේ මේ වගේ තියෙන පුංචි අර්ථ බේද තියෙනවා. ඒක මේ භාවනා කරලා ඉදිරියට යනකොට යනකොට පොත්පත්වල තියෙන ධර්ම චින්තාමය ඥාන එකතු කරලා තමන්ට යමක් අදහසක් ප්‍රකාශ කරන පටලවෙන්නේ නැති එක කියන්න පුළුවන් මේ වාචාර්ථය දන්නවා. අනිත් වාචාර්ථය හිතන තරම්ම වෙන් කරලා ගන්න බෑ. ඒ අතර වාක් අන්තර් සම්බන්ධතාව තියෙනවා. ඒක මේ උගක් ඕන වෙන්නේ කියලා දෙන වෙලාවට විතර. තමන්ගේ අවබෝධයට එච්චර ඒක වැදගත් කරනවා. පින්වත් ස්වාමින් වහන්සේ සත්‍ය සහ සිහිය අතර වෙනස කරුණාවෙන් මහදා දෙන්න. භාවනා වැඩසටහන පුරාවට කතා කළ ප්‍රධාන වචන දෙක වූයේ සත්‍ය සහ දැන. within brackets වර්තමානයේ ගැන සිටීම. සත්‍ය කියන්නේ කල්පනාවෙන් සිටීමද නැත්නම් වර්තමානයේ සිට තබා ගැනීමද? පිරුවන් සරණයි. සත්‍ය සහ සිහිය කියන්නේ භාෂා දෙකකින් කරන එකම සම්බන්ධය. සත්‍ය කියලා කියනවා මේ පාලි භාෂාවෙන් සිහිය කියලා කියනවා සිංහලෙන්. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරා මූලික බලපටිට අනුකම් දෙන්න. එතකොට සතිය කෙනෙක්ගේ නිර්වචනය කරනවා අතන දවසේ ආනන්ද වෙලාව දෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය පවත්වන විට හුස්ම තරමක් ගෙවි එහෙත් මුල මැද අග පෙරදී ආකින්චා ආයතනයේ තත්ත්වය කියා කිව හැකිද? එසේ නැත්නම් එසේ නැත්නම් හුස්ම මුළුමනින්ම වාගේ නොපෙනී ගිය පසු ඒ තත්ත්වයේ තිය හැකියි. මරණ මොහොතේදී හුස්ම දිහා බලා සිටින්නට ලැබුණොත් <laughs> ආත්ම ආත්මචායකනේ කියන වචනේ හිතට ආවොත් හරි හරි සූර් මැරෙන්නේ නැහැ ඒ වචනේ හරි කියන්නේ නෑ මම කියන්නේ මේ ලෝකේ ඒ ලෝකෙට යාවිද වහන්සේට නිදුක් නිරෝගී බව මරුක කඩේ තමයි මුරුක නිරෝගී පකඩද මුරුක පකඩද මොකක්ද දන්නේ මොකක් හරි මම සමනවෘත්ති තියෙන වචනය කරගෙන ඉන්නුනේ ඒක අදුරක් අපු දෙක කල්පනා වෙන්න තියෙනවා නේද හරි වචනයක් කියලා දෙන්න කියන්න බැරි જાතිකක් ඇත්තටම තිරව ගන්නකොට ගල් ගැලවෙන දාති වචනයක් කියලා දුන්නා නම් ජීවන් වගේ ඕකේ. එතන සම්මාස. ඔය කියන වෙලාව අන්නමින් තමයි ජීවිතේ. අපි අහතේ. අටේ පටන් ගන්නකත්තේ. දැන් මේ ලායේ ඉස්සත් ඒක ප්‍රශ්න නැත්නම් මෙතන ඉඳලා ගන්න සඳහා වෙලා ගන්න පුළුවන් වෙන 50ක් විතර කාලයක් තියෙනවා. එතකොට ධර්ම දේශනාව අවසන් එකමකට. දෙ එකමකට ධර්ම දේශනාව. කමක් දැන්නේ ඒක අපිට 10 11 රියන්කම් කරන්න පුළුවන් 10 ලක්ක සක්ම කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න ප්‍රකාශ නැත්නම් අපි මේක ධර්ම සාකච්ඡායි නිමාවසේ සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සිල් දෙනාට ඒක වචාරණය.